හිනිවා යෝජනා පිළිගත්තු පමණින්ම අපි රටේ ස්වෛරභාවය අපේ රටේ නිදහස අපේ රටේ භෞමික අඛණ්ඩතාවය විනාශ කරගෙන තිනවා අත්හැරලා තිනවා ඒකට විදේශ අමාත්‍යාංශ විදේශ ඇමති පමණක් නෙවෙයි වග කියන්න ඕනේ අගමැතිත්ව කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් වගේ කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ යෝජනා ගැන කියන්නේ යෝජනාවල සැරබාල කරලා තියෙනවා සැරබාල කරපු එකක්වත් අපිට ඕනේ නැහැ සැරබාල කරනවා කියලා කියන්නේ අවුරුදු දෙකකින් සිද්ධ වෙන්න පුළුවන් දේ අවුරුදු දෙකකින් සිද්ධ වෙනවා අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා මේක සැරබාල නෙවෙයි මේම යෝජනාවක් ඕනේ නෑ රටට. යෝජනාව පරාද කරන්න මේ රටේ ජනතාවට මම ආරාධනා කරනවා සියලු වාද ભેද අතර දාලා මේ යෝජනාව පරාද කරන්න ඕනේ. රට බෙදීම වළක්වන්න ඕනේ දේශපාලන වශයෙන්.